සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම හැමෝම අද දවසෙත් ඒක රාසියලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න තමයි හැම දිනම ඒක රාසියලා ඉන්නේ හැමදාමත් මතක් කරනවා වගේ අපේ පින්නත් අපි ඉතාම નિවරදිව යම් වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න ඕනේ කරන්න බලාපොරොත්තු වෙන දේ දැනගෙන සිද්ධ කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ දැනගෙන කරන්න. සිහිය, නුවණ, වීරය. මේ තමයි අපිට හම්බෙලා තියෙන යතුරු. නිවන් අරමුණු කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හම්බෙලා තියෙන දොර අරගන්න ක්‍රමවේදය තමයි මේ සිහිය නුවණ දීර්ඝ කියලා කියන්නේ. ඉතින් මේ ඒ වගේ එහෙම තත්ත්වයකින් නම් ඉදිරියට යා යුතු තියෙන බලන්න නුවණ තියෙනවා ඒ නුවණ පිළිබඳ සිහිය තියෙනවා ඒ කරගෙන යන්න ඕන කරන වීරිය තියෙනවා ඉතින් නොදැනගෙන කරනවා කියලා කියන්න බෑ ඉබේ වෙනවා කවදාකවත් ඉබේ නම් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ මනුස්ස సంతානයක් තුළ ඉබේ වෙන්නේ නැහැ. අద్భుත බලවේගයකින් වෙන්නේ නැහැ. කාටවත් කරන්නත් බෑ මේක ඇතුළ වෙනස් කිරීම කියන එක අద్భుතව කරන්න බෑ. කාරණා සහිතව කියලා දීලා තමයි මේ ඇතුළාන්තයෙන්ම උපදින්න ඕනේ. ඒකෙන්ද මේක දැනගෙන කරන දෙයක්. දැනගෙන කරන දෙයක් හින්දා හරිම ගවේෂණශීලීව අධ්‍යක්ීම් ලැබමින් ඉදිරියට යන්න පුළුවන්. අන්නේ ඉදිරියට යනකොට ඕන කරන මඟ පෙන්වීම තමයි ධර්මය කියලා කියන්නේ. මේක සිත සකස් කරගෙන ඉදිරියට යෑමක් පැහැදිලිව තේරුම් ගන්න. යම් කිසි ආකාරයක පහළ මානසිකත්වයක් තියෙන කෙනෙක්ගේ හිත බොහෝ විසිරි විසිරි හැම පැත්තටම යනවා. ඒ වගේම වැරදි කරනවා විෂම සිතුවිලි හට ගන්නවා. ඒ කාලෙදී අපි එකපාරටම කියනවා මේ මේ සමසිතුවිලිත් එක්ක ඉන්න යහපත් විදියට ඉන්න කියලා කියනවා. කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම කිව්වට වැඩක් වෙන්නේ නැහැ. එයා ඒක පුහුණු කරන්න ඕන වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරලා දෙන්න ඕන. ඒක පුහුණු කරනකොට තමයි ඒ තැනට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් නිර්මාණය වෙන්නේ. අවශ්‍ය කරන තැනට එන්න පුළුවන් වෙන්නේ ඒ නිවැරදි පුහුණුව ඇති කරගත්තොත් විතරයි. නිවැරදි පුහුණුව ඇති කරගත්තොත් විතරයි ඒ පුහුණුව ඇති කරගෙන ඉදිරියට යනකොට ඕන වෙනවා මඟ පෙන්වීම ගයිඩ්ලයින්ස් ඕන වෙනවා. අන්න ඒ මඟ පෙන්වීම තමයි ධර්මය තුළ තියෙන්නේ. ඉතින් ඒ ඒ තැනේදී ඒ ඒ තැනේදී ඒ ඒ පියවරේදී මම මෙන්න මේ මේ මේ தත්තට වගේ මානසිකත්වයේ වර්ධනය කරගෙන ඉන්නවා කියලා කෙනෙකුට ටික ටික ටික ටික ඉදිරියට යන්න පුළුවන්. ඔන්න සමහර පොඩි කට්ටිය අපිට හම්බ වෙනවා. අවුරුදු 16 17 18 වගේ සමහර පොඩි අය ඉන්නවා මේ මහා පුදුම දේවල් නේ කියන්නේ. කියන්නේ මොකද්ද මම මේ ලෞකික ජීවිතේ ඉන්නේ නැහැ කියනවා. ඒකට අපි වෙලාවකට අහනවා මේ මොකද කියන්නේ ලෞකික ජීවිතේ ඉන්නේ නැහැ කියලා කියනවා. එතකොට ලෝකෝත්තර தත්වයට පත් වෙන්න කරගෙන යන වැඩපිළිවෙල තමන්ට කොච්චර අමාරු වේද බඩගින්න ඉන්න වෙනවා එක එක එක එක දුෂ්කර ක්‍රියාවන් වල යෙදෙන්න වෙනවා කියලා අපි නොයෙකුත් දේවල් කියනවා මේ පින්වන්ත දරුවන්ට වෙලාවකට ඔය පැවිදි වෙන්න එහෙම අදහස් අරගෙන ආවා. කියන්නේ මොකද්ද? ඕන දෙයකට මුණ පාන්න ලෑස්ති. ඉතින් ඊළඟට සමහර අය බොහෝ මිල මුදල් තියෙන භවභෝග සම්පත් හොඳින් ලැබිලා තියෙනවා. ඉතින් අපි භවභෝග සම්පත් ගැන කියනවා. කිව්වහම කියන්නේ ඒවා කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා. කොහොමද ඒ? මේ වයස ගොඩක් ගිහිල්ලා මොහුකුරා ගිය මනසක් තියෙන අයට පොඩි දෙයක් අතහරින්න බැරුව ඉද්දී සමහර පුංචි දරුවෝ සමහර අය ලාබාල වයසේදීම යමක්කමක් යන්තම් තේරෙන වයසේදීම මේ ජීවිතය අතහරිනවා. ඇයි ඒ? අන්න අපි තේරුම් ගන්න ඕන දේ. ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දේ අපේ පින්නත් මේ එතන තමයි අපිට වැඩියෙන්ම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනම தত্ত্বය. මොකද එහෙම කියන්නේ මම මේ ඊ타මත්ම සිහියෙන් ඊ타මත්ම වීරියෙන් ඊ타මත්ම නුවණින් හිතලා බලන්න සසර පුරුද්ද කියන එක එනවා. මේ ජීවිතේ අපි යම් කිසි දෙයක් පුරුදු කරා වුවොත් ඒ පුරුදු කරන ඒවල් ඊළඟ භවයකදී හේතු වෙන හැටි. පුංචිම පුංචි කාලෙදී අම්මා කෙනෙක් දරුවෝ නිර්මාණය කරපු අම්මා කෙනෙක් පුංචිම පුංචි කාලෙදී ඒ දරුවන්ගේ ගතිගුණ වල වෙනස්කම් තියෙනවද කියලා අපි විමසලා බලලා තියෙනවා. සැබෑවට මේ මව්වරු කියනවා ලොකු වෙලා කූර අදහස් පහළ වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ අය, ඒ කියන්නේ නරක දේවල් වලට මේ ඇබ්‍රේ වෙච්ච දරුවෝ ඉන්නවා. ඒකට පුංචි කාලේ ඉඳන් අඩුම ගානේ අම්මා කිරිදිනේ ඉඳලා කිරිදෙන එක නවත්තපුවාම දේශයෙන් කෑ ගහන ස්වභාවයක්. ඒ වගේම ලොකු වෙලා ගොඩාක් සාන්තව කටයුතු කරපු දරුවෝ පුංචි කාලේදී එහෙම නැති ස්වභාවයක් පුංචි කාලෙම අත්දැක්කා කියලා. ඒ කියන්නේ සසර ජීවිතේ අපි නොයෙකුත් මේ ජීවිතේ ඇති කරගන්න පුරුදු සසරට හේතු වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙමනම් මේ සංසාරික ජීවිතේම වැඩි පුරුදු අරගෙන යන්න වෙනවා මේක හරියට පුහුණු කරලා තමන්ගේ පැත්තෙන් තියෙන අඩුපාඩු සකස් කරගත්තේ නැත්නම් නපුරා නපුරමයි එහෙම නැත්තම්. හරිද? ඕක අපේ විතරක් නෙවෙයි මිනිසුන්ගේ විතරක් නෙවෙයි පින්නත් මේ තිරිසන් සත්තුන්ගේ තියෙනවා. බලන්න අපේ නිවසක සමහර වෙලාවට දැල්ලියෙක් පැටව දානවා. පැටව හත් අට දෙනෙක් දැම්මොත් එහෙම අපි සමහර වෙලාවට කියනවා නේද අර පැටියා ගොඩක් තරයි. අර පැටියා ඔහේ පැත්තකටලා ඉන්න එක්කෙනෙක් කියලා. ඒ මේ අසනීප වෙලා නෙවෙයි. ඔක්කොම නිරෝගීව හිටියත් සමහර අය පුංචි කාලේ නම් හරිම නපුරු ගතිගුණ පෙන්වනවා. එහෙනම් මේ හැම දෙයක් තුළම යම්කිසි ආකාරයක නීතියක් තියෙනවා යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් තියෙනවා සකස් වෙන. තිරසන් සතෙක් සකස් වෙන්නේ හේතුඵල ධහමට අනුව. අපි සකස් වෙන්නේ හේතුඵල ධහමට අනුව. ඉතින් එහෙනම් මේ හේතු ටික දැනගෙන අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ජීවිතය හදාගන්න. ඒකටයි පින්නොත් ධර්මය. ධර්මය ජීවිතයට එකතු කරගත යුතු තියෙන්නේ අන්න ඒ කාරණාව හින්දා. ඉතින් අපි හැම වෙලාවකම බලන්න ඕනේ මේ විදිහට අපේ ජීවිතය හදාගන්න. ඒ විදිහට ඒ අවශ්‍ය කරන සියලු කාරණාවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා අපිට ඕන කරන මඟ පෙන්වීම ටික. ඒ මඟ පෙන්වීම තුළ සුවසේ ඉදිරියට යන්නටයි තියෙන්නේ. අපිට තියෙන්නේ සුවදායක පාරක් දිගේ යන්න ඒක ඒකේ කිසිම ආකාරයක පීඩනයක් නැහැ. ධර්මයේ තුල පුහුණු වෙන කෙනාට යන්න තියෙන්නේ ලස්සන පාරක. ඇයි මම එහෙම කියන්නේ? නිවන් දකින්න යන්නට පිළිපන් කෙනාට එයා පටන් ගන්නවා කාරණා දැනගෙන. නොදැනගෙන නෙවෙයි. කාරණා දැනගෙන මේ බව දැනගෙන. ඒකයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය පූර්වාංගම වේ. හරි අන්න ඒ හරියටම දැනගෙන ඉදිරියට යන ස්වභාවයක් තියෙන කෙනාට සිල් රකින්න සන්තෝෂෙන්නේ සෝමනස්ස සාගතව. අසංකාරිකව ඥාන සම්ප්‍රයුක්තව. සීලය එහෙම සෝමනස්ස සාගතව රකින්නවා කියලා කියන්නේ එයා දැනගෙන මේ වැඩ ටික කරන්නේ. ඒ දැනගෙන මේ වැඩ ටික කරනකොට බොහොම හිමින් ඉදිරියට තමන්ගේ කටයුතු සම්පාදනය කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ තරත්තාට අති මහත් වූ ලොකු වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන අසුවදායක ඇයි ගත කරන හැම නිමේෂයක්ම ඉතාම ඉතාම ඉදිරියට යන හැම නිමේෂයක්ම ඉතාම ඉතාම සතුටක් උපදවගෙන යන්නේ. හින්දා මේ මාර්ගය දැනගෙන යන කෙනාට ලස්සන සුවදායක මාර්ගයක්. තමන්ගේ දියුණුව අත්විඳ විඳ අත්විඳ විඳ තමන්ගේ යායුතු මඟ નિවැරදිව තේරුම් අරගෙන ඒ තුලින් ප්‍රත්‍යක්ෂ කරගනිමින් මම දැන් මේ වගේ මානසිකත්වය දැම්මම මේ වගේ මානසිකත්වය දැම්මම මෙතෙන්ට වුණා මෙතෙන්ට ආව දැම්මට මේ මේ දේවල් අයින් කරන්න පුළුවන් කියලා දැනගෙන යන ගමන. ඒ ගමන හරිම අපූර්ව අත්දැකීම් සමුදායක් එක්ක සුවදායක යන මාර්ගයක්. ඉතින් ඒක තුළ ලෞකික ජයග්‍රහණ කියලා කියන්නේ අතුරුඵල. ශෝකෝත්තර ගමනක් යන කෙනාට ලෞකික ජයග්‍රහණ කියලා කියන්නේ ලැබෙන අතුරුඵලයක් අපේ පිටුනස්සේ. ඉතින් ඒකින්ද ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. ඒ සඳහා කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි මේ කතා කරන්නේ. එහෙම ගමනක් යාමක් පිළිබඳව තමයි අවබෝධය සඳහා යන ගමනට කියනවා විද්‍යාචරණය කියලා. විද්‍යාචරණ පසළොස් චරණ ධර්මයන් ඒ ඒ විද්‍යාචරණය සඳහා අවබෝධය සඳහා යන යන්න ඕන ගමනට අවශ්‍ය කරන අංග 15ක් දේශනා කරලා තියෙනවා. අන්න ඒ අංග 15 තම පසළොස් චරණ ධර්ම. ඒක තමයි අපි මේ දිනවල මේවා කතා කරමින් ඉන්නේ. ඉතින් ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනීය මාත්‍රණතාවය, ජාගරියාන යෝගය ශ්‍රද්ධාව කියන කාරණාවන් අපි සාකච්ඡා කරා. ඉතින් ඊළඟ කාරණා දෙක කෙටියෙන් මතක් කරමු. මොකද මේ මෑතකදී අපි ධනය ගැන කතා කරන ශ්‍රද්ධා ධනය කියලා කතා කරා ඒත් එක්කම හිරියොත්ප්ප කියන දේ කතා කරා. ඒකෙන් කෙටියෙන් අපි මතක් කරගමු නැවත වතාවක් මේ හිරියොත්ප්ප කියන්නේ මොනවද කියලා. හිරියොත්ප්ප කියලා කියන්නේ ලැජ්ජාව සහ බය. මොනවට තියෙන ලැජ්ජාව සහ බයද? පාපයට අකුසලයට තියෙන ලැජ්ජාව සහ බයයි. සාමාන්‍යයෙන් අපි ලැජ්ජා බය කියලා හඳුනනවා සාමාන්‍ය ජීවිතයේදී ගාක් වෙලාවට මේ බොහොම පොඩි පරාසයකට තමයි මේ ලැජ්ජා බය කියලා කියන්නේ අර නරක වැඩක් කරන්නම වගේ දෙයකට නරක වැඩක් කරන්න වගේ හුඟක් වෙලාවට කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් වලට තමයි ලැජ්ජා බය කියලා කියන්නේ. ඇඳුමක් ටිකක් ශරීරයේ පේන විදිහට ඇඳගෙන යන ඒවා ඒ වගේ දේවල් වලින් තමයි කිසිම ලැජ්ජාවක් නැහැ. කිසිම ලැජ්ජා බයක් නැතුව හැදිච්ච මේ අන්න එහෙම කියනවා. ඊට ගොඩාක් එහා ගිය පරාසයකට යනවා පින්නත් මේ ලැජ්ජා බය කියන එක. මේ විතක ඇති වෙන පුංචි අකුසලයට පවා ලැජ්ජාව බය කියන එක තියෙනවා. හැම අකුසලයකම පුංචි අකුසලයක් කියලා කියන්නේ බලන්න මේ ලෝභ දේශ මොහ යම් කිසි කෙනෙක් අපිත් එක්ක වැඩිපුර කතා කරනවා. කරදරයක් වෙන ගානට කතා කරනවා. මට ඒක රුස්සන්නේ නැහැ. අන්නේ රුස්සන්නේ නැති වෙන වෙලාවට මට තරහ එනවා. ඔතන ඒ තරහ එන්නේ ඒ තරහ පිළිබඳව ලැජ්ජාව, බය නැති හින්දා. ඒ තරම්ම සියුම් තැනකදී පවා. හරිද? මට කාගේ හරි දිනුවක් දැකලා ඊරිසියාව කියලා කියන මේ අකුසලයේ පහළ වෙනවා. අන්නේ අකුසලයේ පහළ වෙනකොට මම තේරුම් ගත යුතු තියෙනවා මට ඒ අකුසලයේ පහළ වෙන්නේ ලැජ්ජා බය නැතිකමක් හිතන තියෙනවා. ඇයි එහෙම මම කියන්නේ බය නැතුව? අපි දන්නවා හැම අකුසලයක් එක්කම ලැජ්ජා බය නැති වෙන ස්වરૂපයක් තියෙනවා කියලා. ඒක කියන්නේ අහිරිකය සහ අනෝතත්වය කියලා. හැම අකුසලයක් එක්කම ඇති වෙන තත්ත්වයක් තමයි ඒක. සෑම අකුසලයක් එක්කම ඇති වෙන තත්ත්වයක්. ඉතින් එහෙනම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ ලැජ්ජා බය කියන දෙක මේ හරියට තේරුම් ගන්න. තේරුම් ගත්තොත් ඒක අර අර කියන්නේ අර මානසික සාධක කියලා කියන්නේ අපි චෛතසික වලට කියනවා මානසිකව යම් යම් සිතුවිලි ඇති වෙන්න අවශ්‍ය කරන සාධක. ලැජ්ජා බය දෙක හරියට යෙදෙන්න ඕනේ. හරි. හොඳට සුසාර කරපු සංගීත භාණ්ඩයකින් හොඳට සද්ද එනවා. ඒ සද්දේ එනවා හරියට මදි කියලා තේරෙනකොට මොකද කරන්නේ? කණ්ඩායම් එකතු වෙලා මේ සංගීත භාණ්ඩය තවත් තවත් තවත් හොඳට සුසාර කරනවා. හරිද? ඒ කියන්නේ දන්න අය. ඒ වගේ අපේ හිත හොඳට කුසලය වැඩෙන විදිහට හදන්න ඕනේ. ලැජ්ජා බය කියන එක හදන්න ඒක පැත්තකින් ලැජ්ජා බය කියන එක හැම අකුසලයක් කෙරෙහිම හොඳට ඇති වෙන විදිහට සකස් කරපු ගමන් අකුසල වලට ඉඩ නැහැ. හරි? සම්පූර්ණයෙන්ම ධර්ම අවබෝධය කරපු කෙනාට අකුසල එන්නේ නැහැ. ඇයි? මෝහය නැති වෙන හින්දා. හොඳට චිත්ත සමාධිය වර්ධනය කරපු කෙනාට අකුසල එන්නේ නැහැ. සමාධිය පිරිහුණොත් අකුසල එනවා. හරි? සමාධිය තියෙන තාක් කල් එන්නේ නැහැ. ඒක හිම රැඳිලා ඉන්න පුළුවන්. හැබැයි අනුසය වශයෙන් තියෙනවා. ඇයි එන්නේ නැත්තේ? හැම අකුසලයක් එක්කම නොසන්සුන්කම කෙනෙක් හැදෙන හින්දා. ඒ වගේ ලැජ්ජාව බය තියෙන තාක් කල් අකුසල් එන්නේ නැහැ. ඇයි? හැම අකුසලයක් එක්කම ලැජ්ජා නැතිකම බය නැතිකම එන හින්දා. එහෙම නැතුව අකුසල් හැදෙන්නේ නැහැ. අකුසල් හැදෙන්න අවශ්‍ය කරන අකුසලයක් එක්ක හැම අකුසල හිතක් එක්කම අනිවාර්යයෙන්ම ඇතිවන චෛතසික ධර්ම හතරක් තමයි මෝහය ඒකය අනුතප්පේ උද්දච්චය කියලා කියන්නේ. ඒතර ඒවට ප්‍රතිවිරුද්ධ සිතුවිලි උපද්දවුවොත් අකුසලයෙන් අකුසලයේ යටපත් කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. කාරණා දන්න දන්න අයට ඒ ඒ කාරණා අනුව අකුසල් යටපත් වෙනවා. ඊට පස්සේ ඒවා ස්ථිර කරගත්තොත් ඒ කියන්නේ ප්‍රත්‍යත්වය ස්ථිර කරගත්තාම ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත්තාම අකුසල් එන්නේ නැති தත්වයටමපත් වෙන්නේ රහත් උත්තමයන්න් වහන්සේට අකුසල් එන්නේ නැති தත්වයකටපත් වෙන්නේ මෝහය මාත්‍යක්වත් නැති හින්දා ඉතින් මෝහය උපදින්න නැත්නම් අකුසලයක් උපදින්නේ නැහැ. ඒ වගේම අපිට මේක පාලනය කරගන්න එහෙනම් තියෙන හොඳම දෙයක් තමයි ලැජ්ජාව සහ බය. අපි බය ගැන පොඩ්ඩක් හිතමු. අපි කතා කරා පහුගිය ජීවිතය නැත්තම් සංසාරගත ජීවිතයේ අපිට ඇති කරගත්ත පුරුදු මේ ජීවිතයට එන බව. එනවා කියලා කියන්නේ නැවත හේතු වෙවි සකස් වෙන බව. ඒ වගේම සංසාරගතව ඇති වෙච්ච පව් කරගත්ත පාපයන් මේ ජීවිතේ පරිසම් වෙනවා. සමහර ඒවා ප්‍රබල දේවල්. කෙනෙකුට අනර්ථයක් කළොත් කෙනෙකුගේ ජීවිතය විනාශ වෙන්න කටයුතු කරොත් කෙනෙක් නොයෙකුත් වැරදි වලට සමහර අය ඉන්නවා සමහර අය සුරාපානයට පොළඹවනවා සමහර අය ඉන්නවා නොයෙකුත් වැරදි වලට පොළඹවනවා අන්න එහෙම නොයෙකුත් ආකාරයේ වැරදි වලට සමහර අයව පොළඹවපුවාම පින්නත් මොකද වෙන්නේ ඒ වැරද්ද නිසා ඒ අයට සංසාරික ජීවිතේම විනාශ වෙන ස්වරූපයකට පත් වෙලා ඉතින් මේ පොළඹවපු වෙනා ලොකු පාපයක් සිද්ධ කරගන්න. එවැනි පව් සිද්ධ කරගත්ත අයට සසර ජීවිතේ සංසාර ගමනේදී හරි ලොකු ගැටලුවකට මුහුණ පාන්න නැති අද අපිට සමහර වෙලාවට නොහිතන ආකාරයෙන් හින්දා අපහාස තවත් නොයේකුත් දේවල් ලැබෙනවා. සමහර වෙලාවට අපි කලකිරෙනවා. ඇයි මට මෙහෙම මේ කියලා. හරි. සමහර වෙලාවට අපි ඉතා තද බල කලකිරීම වලටපත් වෙනවා. ඇයි මට මෙහෙම වුනේ කියලා. අන්න එතනදී අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. හරිද? තේරුම් ගත යුතු කාරණාව තමයි මගේ පැත්තෙන් මගේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා. හරිද? මගේ පැත්තෙන් මගේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා මම කළ යුතු ඉහළම කාර්ය සිද්ධ කරගන්න ඕනේ මොකද සංසාරගතව එන බොහෝ පින් බොහෝ පව් බොහෝ කුසල් බොහෝ අකුසල් නැවත නැවත නැවත නැවත මෙතන සකස් වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක ඒක අපි තේරුම් අරගෙනම ඉතාලම හොඳින් තේරුම් අරගෙන කටයුතු කරගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒකින්ද මේ අකුසලයන් වලට අකුසලයන් යටපත් කරගන්න අපි මේ ලැජ්ජාව බය කියනක උපද්දව ගන්න ඕනේ. ඔන්න ඔය සංසාරගතව නැවත නැවත මේ ජීවිතයේ මේ සිද්ධ වෙන. මොකද දැන් දැන් අතීතයේ කරපු කුසල අකුසල අතීතයේ කරපු පින්පව් මේ ජීවිතයට ඔය වගේ එනවා වගේ මේ ජීවිතේ මම යම් කෙනෙකුට අනර්ථයක් කරොත් හිරිහැරයක් කරොත් ඉතින් ඔය ඉන්න ගිහිත තිරසං වෙලා උපදිනවා නොයෙකුත් ආකාරයේ තැන්වල උපදිනවා. ඒවා හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේ දැන් මේ හදිස්සියේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න, අදත්තාදානයෙන් වැළකීලා ඉන්න උත්සාහයක් ගන්නවා. ගන්නකොට ඒක කරගන්න බැරි වෙනවා. බැරි වෙනකොට හොයන්න ඕනේ හේතුව මොකද්ද කියලා. හේතුව හොයනකොට බය කියන එක මදි. බය උපදිනවා මදි. වැරද්දට බය මදි. මේ ජීවිතයේ සමහර වෙලාවට අසනීප වෙලා එහෙම පින්නත් මේ බොහෝ හිර වෙලා වගේ දුක් විඳින අය. දැන් ඔය නිරෝධායනයට එහෙම ගිය අය දන්නවා ඇති. ඒ කට්ටියට සමහර වෙලාවට සති දෙකක් සමහර වෙලාවට හිර වෙලා ඉන්න වෙනවා. ඇත්තටම අසනීප වෙලා ඉන්න අය ගත්තොත් මේ කොරෝනා වෛරසය ආසාදනය වෙලාම ඉන්න එහෙම අයට ඉන්න සිද්ධ වෙනවා අර නිරෝධායනට ගියට අයට වැඩිය තද්ද බල කායික මානසික පීඩනයකින්. තරනෝද එහෙම යම්කිසි කෙනෙක් හිටියනම් ඒ හිතිය පීඩිත తত্ত্বය විශේෂයෙන් කායික පීඩාවන් නිසා එහෙම හිර වෙලා වෙන වෙනදා වගේ වැඩ කරන්න බෑ වෙනදා වගේ අනිත් අය හම්බෙන්න බෑ කතා කරන්න බෑ හ්ම් ඊට අමතරව ඒ කියලා මානසිකව සුවතාවයකින් ඉන්නත් බෑ මොකද මේ කායිකව අධික දුක් තියෙන හින්දා ඒ කියන්නේ කායික සැපයකින් ඉන්නත් නැහැ එතකොට මේ වගේ කාලයට ඉඳ දීලා ඉන්න වෙනවා ඒක සුව වේද මැරෙයිද මොනවා වේද නැ කාලයට ඉඳ දීලා තීරණය ස්වභාව ධර්මයට බාර දීලා ඉන්න වෙනවා අන්න ඒ වගේ තමයි පින්නත්නේ. ඒ වගේ හිර වෙලා ඉන්න ලාක මේ කොරෝනා විතර නෙවෙයි ස්පිරිතාලයක නැවතිලා ඉන්න උනා කියලා හිතන්නකෝ මේ හැම කෙනෙකුටම වගේ අත්දැකීම් ඇති ස්පිරිතාලයක නැවතිලා ඉන්න උනහම මොන තරම්නම් අපහසුතාවයන් වලට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවද කියලා. ස්පිරිතාලයක නැවතිලා ඉන්න උනහම මොන තරම් අපහසුතාවයන් වලට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවද කියලා විමසලා බලන්න. කොයි වෙලාවෙද මෙතනින් ගැලවිලා යන්නේ කියලා නමුත් කාලය තුල දීලා ඉඳ වෙනවා රෝගය සුව වෙනකන් ඉඳ වෙනවා අන්න ඒ වගේ මේ ජීවිතේ කරගන්න ගොඩාක් වැරදි තියෙනවා අන්න ඒ වැරදි හැමුවේ අනාගතයේ ඒ වගේ හිර වෙච්ච තැන්වල උත්පත්ති ලැබලා ඉඳ වෙනවා අපේ පින්වත් මේ හිර වෙච්ච තැන්වල උත්පත්ති ලැබලා ඉන්නවා කියලා කියන්නේ තිරසන් ජීවිත പ്രേත අසුර ආදී තැන් නිරිසත්තු එක දිගට දුක් වේදනා විඳින සත්ව කොටසක් තමයි අවීචි මහ නරකාදී ඉන්නේ. මේ දුක් දෙකක් අතර අදුක්ඛ අසුඛ දුකකුත් නැති සැපකුත් නැති වේදනාවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක හරිය පුදුම කාරණාවක්. හොඳට හිතලා බලන්න. මේ දුක් දෙකක් අතර ඒ කියන්නේ දැන් අපි තුමු අපිට දත් කැක්කමක් හදුනා කියලා. අපිට කන් කැක්කමක් හදුනා කියලා. අන්න ඒව අතර ඒක අමතක වෙන ගතියක් අඩු වෙන ගතියක් එහෙම තියෙනවනේ. නෑ මොනවා කරලවක්වත් එක දිගට මේ දුක් විඳින එක නවත්තන්න බෑ. හරි. එක දිගට මේ දුක් ඇති වෙන එක නවත්තන්න බෑ නැත්නම් මොනවා කරලවක්වත්. ඉතින් හිතන්නකො මොන තරම් ගැටුකාරී සත්‍යයකට මුහුණ පාන්න සිද්ධ වෙනවද කියලා. හ්ම්. මොන තරම් නම් ගැටලුකාරී තත්යකට මුණපාන්න සිද්ධ වෙනවද කියලා මොහොතකට හිතලා බලන්න. එතකොට තේරෙනවා තමන්ගේ ජීවිතය තමන්ට අතිමහත් වූ පීඩනයකට පත් වෙලා කටයුතු කරන්න වෙනවා සංසාරික ජීවිතය කියලා. ඒ ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේ මොහොතේ තිරිසන් සතෙක් විඳින දුක මේ මොහොතේ ඒ සතාගේ තත්ත්වයට අනුව දුවන්න යට හැක් වෙනවා කනක් වෙනවා නාසයක් වෙනවා දිවක් වෙනවා ශරීරයක් වෙනවා සමහර වෙලාවට ඔය බල්ලෝ බලල්ලෝ විශේෂයෙන් බල්ලෝ එහෙම ওই පාරවල් වල ඉන්නවා කුෂ්ඨ රෝග හැදිලා ඇවිද ගන්නවක්වත් බෑ හ්ම් යන්තම් ඇස් දෙක පේනවා නිකන් හුලගේ පාවලා යනවා වගේ හිමින් යනවා කණ්ඩ නැහැ වතුර නැහැ සලකන්න කෙනෙක් නැහැ ගුටි බැටන තියෙන හොඳයි පාවලා වගේ කොහාට හරි යනකොට හැම පැත්තකම ගල් ගහලා එළවනවා බොහෝම අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඒ ජීවිත දිහා බලන්න කවුරක්වත් නැහැ. මේ පෙර කරපු පාපය එහෙම නැතුව සුවසේම ඉඳලා මැරිලා යන සත්තුත් ඉන්නවා. සුවසේම ඉඳලා මැරිලා යන සත්තුත් ඉන්නවා. ඉතින් අපි බලන්න ඕන පොඩ්ඩක් හොඳට හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. අපිට එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? හම්බේ ඒ වගේ තත්යකට නම්පත් වෙන්න බෑ. ඒ වගේ තත්යකට නම්පත් වෙලා වැඩක් නෑ එහෙම ජීවත් වෙලා කියලා ලොකු අදහස් ඇති වෙන බයක් උපදිනවා. එහෙම තත්යකටපත් වෙනත් කියලා ලොකු බයක් උපදිනවා මේකට හරි ලස්සන උදාහරණයක් තියෙනවා ඒ බය ගැන. බුදුරජාණන් වහන්සේ එක වෙලාවක භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන එක්තරා ප්‍රපාතයක් සහිත කඳුකර ප්‍රදේශයක වැඩ වාසය කරන කාලෙක මේ දරුණු ප්‍රපාතයක් දකින්න එක භික්ෂුන් වහන්සේලාමත් දැකලා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා විමසනවා මේ මේක ලෝකයේ තියෙන ලොකුම ප්‍රපාතයද කියලා. මේක ලෝකයේ තියෙන ලොකුම ප්‍රපාතයද කියලා විමසපුවාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නෑ මේක ලෝකයේ තියෙන ලොකුම ප්‍රපාතය නෙවෙයි ඊට වැඩිය ලොකු ප්‍රපාතයක් තියෙනවා කියලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ආදී ප්‍රපාතයක් බව ඊට වැඩිය දරුණු ප්‍රපාතයක් ඇයි කියන්නේ වැටුණොත් මහා අනතුරක් සංසාරික ජීවිතය අපි කරගන්න දේවල් හින්දා ඒ වගේ ගොඩාක් ලොකු දුක්වලට පත් වෙන්න හේතු වෙනවා. මේ ජීවිතත් අරන් බලන්න අපි අසරණ වෙච්ච තැන් ඔබට හොඳ උදාහරණ. කිසිම දෙයක් කර තියාගන්න දෙයක් වල සමහරට මිලමුදල් නැතිලා අසරණ වෙච්ච අවස්ථා තියෙනවා. සමහරට කැම් බීම නැතිලා. සමහර වෙලාවට රෝග පීඩා හැදිලා. ඒ වගේ නොයෙකුත් දේවල් වල කර තියාගන්න දැන්නකො කොයි පැත්තකින්වත් විසඳුමක් හොයාගන්න බැරුව අසරණ වෙච්ච අවස්ථා තියෙනවා. මොන පැත්තට හැරුණත් විසඳුමක් නැහැ. ඒ තමයි පුරාණ කර්මයක්. සමහරට අසනීප තත්ත්වයන් වෙලා. සමහර විට හැම පැත්තකින්ම හැම පැත්තකින්ම පීඩිත ප්‍රශ්න එන්න පටන් ගන්නවා සමහරවල් ජීවිතවලට. ඒ වෙන මොනවත් හින්දා නෙවෙයි ඔය පෙර කරපු පාපයන් එින් ගැලවෙන්න බැරි වෙනකොට. මේවා ගැන හොඳට මෙනෙහි කරලා කර්ම විශේෂ ගැන හොඳට ඉතා හොඳට මෙනෙහි කරන කෙනෙකුට දෙපැත්තකින් සහනයක් තියෙනවා කියලා. ඒ දෙපැත්තකින් තියෙන සහනය හොඳට කර්මය පිළිබඳ බය ඇති වෙනකොට එකක් තමයි මට බාහිර ලෝකෙන් එන පීඩන එක එක්කෙනා එක එක්කෙනා කරන වැරදි එක එක්කෙනා කරන නිନ୍ଦා අපහාස නොකරපු දේවල් වලට නොකරපු වැරදි වලට බැනුම් අහන්න වෙන එක. ඒ වගේ නොයෙකුත් ආකාරයේ වැරදි ක්‍රියාවන් නිසා වෙන් මට ඇති වෙන තත්ත්වය ගැන පෙර මං කරපුම වැරදි. මට ඇති වෙන සියලු දේ ගැන ඒවා මගේ වැරද්ද කියන අදහසක් එන එකින්ද අන්න ඒක හි තරහ යන එක ගොඩාක් අඩුලා යනවා. ඒ වගේම අනාගතයේදී ඊට වැඩි දරුණු තත්ත්වයන් වලට මුහුණ පාන්න වේවි කියන බය උපදින හින්දා පාපයන්ගෙන් ගැලවෙනවා අකුසලයන්ගෙන් ගැලවෙන්න මාර්ගය හොයනවා. ඉතින් ඒක සිව් වශයෙන් හොයනකොට පින්වත්නි දරුවෙක් කෙරෙහි ඇති වෙන ආදරය පවා යම් කිසි දෙයක් කෙරෙහි ඇති වෙන පුංචි ලෝභ හැඟීම පවා කෙරෙහි පවා බය උපදිනවා. අන්න එහෙම පුංචි දෙයක් කෙරෙහි ඇති වෙන යම් දෙයක් දැකලා අනුන්ගේ දෙයක් දැකලා ඒක මට තිබ්බනම් හොඳයි කියලා ඇති වෙන හැඟීම තමයි ඒක මගේ සම්පතකට ඒ වස්තුව මගේ සම්පතකට ගන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි කියලා දැනෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒකට කියනවා විද්‍යාව කියලා. හරි. එතකොට අන්න ඒ වගේ සිතුවිලි වලින් පවා අතගින්න ඒක ගන්නෙ නෑ ඒ වස්තුව තමන්ගේ කරගන්නේ හොරකම් කරගන්නේ හොරකම් කරගත්තොත් එතන ඇතින්නේ අදින්නාදානයට නමුත් මේ හොරකම් කරන්නේ හොරසිට පහ වෙලා ඒක මගේ සම්පතේට ගන්න ඕනේ කියලා උපක්‍රමය යොදන්න ඕනේ කියලා හිතෙනවා ඒ සිතුවිලි අවිද්‍යාව ඒක අකුසලයක් ඒක ඊළඟ ජීවිතයක් පවා වෙනස් කරන්න හේතු වෙන කුසලයක් ඉතින් මේවා දැනගත්ත කට්ටිය මේ පුංචි පුංචි තන පවා අකුසල මාත්‍රය ගැන පවා බය උපද්දව ගන්නවා. අන්න ඒ බය ඉපදෙන විදිහට මෙනෙහි කරපුවා මොකද වෙන්නේ? අර පාපයේහි අකුසලයේහි බය උපදිනකොට ඒ අකුසලයෙන් අත මිදෙන්න ඕන කරන වැඩපිළිවෙල තමන් තුළින් නිර්මාණය වෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ. දැන් අද බෑ මට අකුසල් වලින් අයින් වෙන්න. හේතු එක හේතුවක් තමයි බයමදි. එහෙනම් මම කරන්නේ මේ වෙලාවේ දස්මිතිකාගෙන මේ ප්‍රාණඝාත දත්තාදාන ආදීෙහි යෙදෙන එක නවත්තලා දස්මිතිකාගෙන අමාරුවෙන් ඉන්නවට වැඩිය මේවා සිද්ධ කිරීමෙන් අනාගතයේ මට වෙන්න තියෙන දේ පිළිබඳව හොඳට මෙනෙහි කරපහ. හැබැයි දෙන්න මෙනෙහි කරන්න ඕන, දැනෙන්න මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන අයට තමයි මම කියන්නේ හැමදාම මේ දිත්‍තියේ ඉන්න හුණා මේ සතෙක් අල්ලගෙන කනකොට ඒ සතා මම නම් මකුළුවා සතෙක්ව පුතාගෙන වෙරලා වෙරලා වෙරලා ඒ සතාගේ තියෙන අත්පය ඔක්කොම ඇකිලෙනකන් හිර කරලා හිර කරලා ඔතලා ඔතලා ඔතලා දඟලද්දිම ඔතනවා ඒ දඟලද්දිම ඔතලා ඊට පස්සේ කක්ක ඇනලා විෂ උරාගෙන බොනකොට ඒ මදු ඒ මකුළුවාට ගොදුරු වුණ සතා මම නම් එහෙම හිතන්න ඕන සෙල්ලක් නේ. ගොවියාට ගොදුරු වෙච්ච හරකෙක් ඉන්නවා. මෙයා නගුලේ බැඳලා ගුටි දිදි මොකද කරන්නේ? මඩේට දාගෙන හානවා. අඩුම ගානේ සමහර වෙලාවට කනේ ඉන්න කිනුතුල්ලෙක්වත් මේ හරකට ගලව ගන්නත් බෑ ගලවන්න ඕන කියලා කියන්නත් බෑ. කරත්තේ බඳින කෙනෙකුට ගොදුරු වෙච්ච හරකෙක් ඉන්නවා. මේ හරකට විඳින්න වෙලා තියෙන දුක් පිටිපස්සේ ලොකු කාප්ටයක් මදි වටේක වීගෝනි දාලා තව බඩු දාලා බාල්දි එල්ලලා තව දෙන්නේ තුන්දෙනෙක් නැගලා හන්දකත් යනවා හැබැයි අතපය රිදෙනවා බොහොම අමාරුකම් කියනවා දැන් අපිට සමහර දවස් තියෙන්නේ වැඩක් කරන්න බැරි තරම් අමාරු එදාට එහෙම වැඩක් කරන්න බැරි තරම් අමාරුයි කියලා නිදහසේ ඉන්න පුළුවන් කී දෙනාද ඉන්නේ අවශ්‍ය නම් විවේකයක් ගන්න පුළුවන් කී දෙනාද ඉන්නේ මොහොතක සීතල බලන්න එහෙම නැහැ එතකොට තේරුම් ගත යුතු වෙනවා කොපමණනම් අපහසුකම් කියාගෙනත් සමහර අයට දැන් අර හරකා ගත්තොත් එයාට වේගවත් අඩු කරන්න බෑ වේගය අඩු කරොත් පිටිපස්සෙන් අර වලිගය අල්ලලා නමනවා හරි ඒ ඔක්කොම කර්ම විපාක පොඩි පිටින් ඝාතකාගාර වලට වැටෙනවා ඒකට කියලා පෙනී පෙනීම අන් අයව මරා දානවා ඈ ගහනවා ඒ සත්තු. ඔය තැන් වලට යද්දි දැකලා ඇති නැත්තම් අහලා ඇති ඔය එළුව එහෙම ළමයි අඬනවා වගේ අඬනවා. හරි. ඒ දන්නවා මේ අනතුරකට හරය යන්නේ කියලා කට හරි බය වෙනවා. ඒ කට්ටියට බය නොතේරෙනව නෙවෙයි. කැරපොත්තෙකුට පවා ජීවිතේ රැකගැනීම උනාව තියෙනවා. සෙරප්පුවක් ගත්ත ගමන් ගේ ඇතුළට කැරපොත්ත බය දුවන හැංගෙනවා. ඒ සතා අපි කවුරු හරි දැක්කම නැහැ කියලා එහෙනම් අපි පිළිබඳ යාට සංවේදනයක් තියෙනවා. හරි. ඒකත් එක්ක බය දුවන්නේ හැම පුංචි සතෙක්ම පවා බය දුවනවා. එහෙනම් අඩුම ගානේ කූඹිය පවා බලන්නකෝ කූඹි ටිකක් හස්ස කෑමකට ඇවිල්ලා ඉන්නකොට එතෙන්ට මොනවද තට්ටුවක් දැම්මොත් ඒක තියෙන භාජනයට සම්සංගාල තට්ටුවක් ඒකට එක්කම යනවා. කෑම දාලා යන්නේ බයයි. පුංචි කූඹියට පවා මර බය කියන එක තියෙනවා. නමුත් ඒ හැම සතෙක්ම දුක් විඳින්නේ පෙර කරපු පාප කර්මයන් නිසා. හුඟක් අය තේසන් සත්‍ය හැඳුනේම ඉන්නේ අධික බයකින්. තව මොහොතකින් මොන තරම් ලොකු ව්‍යසනයක් වේද කියලා යාලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මොහොතකට හිතන්නකෝ වැස්ස කියලා කියන්නේ පුංචි සත්තුන්ට මොන තරම් භයානක වෝදුරද්ද කූඹි රැළකට එකපාරටම වහින වැස්ස යන ඔක්කොම ගහගෙන යනවා. හරි. තදබල වැස්සක් ආවොත් එකපාරටම එයාට අයින් වෙන්න තරම් වෙලාවක් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ මොහොතකට හිතනද කොච්චර දුක් ගොඩක් මේ සංසාරයේ තියෙනවද මේ ඔක්කොම ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යචාර මුසාවාද පිසුනාවාච පරසාවාද සම්ප්‍රප්පලාප ඉතින් මේ වගේ දේවල් හින්දා අපිට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා දැනෙනකොට පින්වත්නි අරව සිද්ධ කරන්න හදනකොට ඇතුළාන්තයෙන් ඒවට පොළඹවනකොට හරි ඇතුළාන්තයෙන් ඒවට පොළඹවනකොට මේ වැරද්ද කරන්නමයි කියලා ඊට ප්‍රතිවිරුද්ධව අන්න අර බය ඉදිරිපත් වෙනවා ඒ බය ඉදිරිපත් වෙන්න නම් ඒ බයට හේතු වෙන විදිහට අපි ඒ බිය නැగిලා එන විදිහට අපේ මනස සකස් කරලා තියන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ බය ඉදිරිපත් වෙලා අර වැරද්ද නවත්වා ගන්නවා කෙරෙන්න දෙන්නේ නැතුව. ඇත්තටම කරන්නේ නැහැ නෙවෙයි. එතකොට කෙරෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. මේ වැරද්ද කරන්නේ නැහැ නෙවෙයි. මේ වැරද්ද කෙරෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. එහෙනම් බය කියන එක අපේ පින්නත් මේ වැරදි කරන්ඩ අපිව පෙළඹෙන එක සම්පූර්ණ නාස්තන විතරක් නෙවෙයි ඒ වැරද්ද විතර මේ වැරද්දට හේතු වෙන මූලික සිතුවිලි පවා නැති කරලා දාන්න ඕනේ ප්‍රාණඝාතය කෙරෙහි ඇලෙන එක හොරකම කෙරෙහි ඇලෙන ස්වභාවය පවා අයින් කරන්න ඕනේ නොඇලීම ඇති කරගන්න ඕනේ ඇලෙන ස්වභාවයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ කියලා සිතුවිලි පවා පහළ වෙන්නේ අකණ්ඩව මේ බය තිබුණොත් එහෙනම් සංසාරගතව සංසාර ජීවිතය පිළිබඳව ඇති කරගන්නා බය කියලා කියන්නේ කෙනෙක් ඉතාමත්ම නිර්වෘල්භාවයට පත් කරන කාරණාවක්. අකුසලේ එන්නේ නැහැ. අකුසලේවත් එන්නේ නැහැ තත්ත්වයට මේ බය කියන එක සකස් වෙනවා නම් අකුසලේ ක්‍රියාත්මක වීම පිළිබඳව කවර කතාවක්ද ඒක වෙන්නේ නැහැ. එහෙනම් ගැලවෙන්න නම් අපේ පින්නත් මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ නැත්නම් අකුසලයෙන් පාපයෙන් ගැලවෙන්න බෑ. සමහර වෙලාවට අකුසලයේ ගැන කලකිරිලා හදිසි තීරණයක් ගන්නවා. එහෙනම් ඊට පස්සේ මේක කරන්නෙම නෑ කියලා දැඩි තීරණයක් ගන්නවා. සතියයි දෙකයි තුනයි ආය පරණ විදිහටම හැසිරෙනවා. සතියයි දෙකයි තුනයි පරණ විදිහටම හැසිරෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ හොඳින්. හොඳින් තේරුම් අරගෙන අපේ කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. එතකොට අපිට හැකියාවක් තියෙනවා මේ ජීවිතය සාර්ථක තැනකට ගන්න. ඒ වගේම තමයි ලැජ්ජාව කියන එක. එකම දේ එකම දේ එකම දේ නැවත නැවත නැවත නැවත කරනවා. මේ අකුසලය කවදාකවත් සුක්තිමත් වෙන්නේ නැහැ. ඒක දැනගෙනවත් නැවත නැවත ඒක ඉල්ලන ස්වභාවයකටපත් වෙන්නේ ලැජ්ජා නැතිකම හින්දා. අකුසලයේ කෙරෙහි හරියට ලැජ්ජාව ආවනම් අපි දන්නවනේ මේක දේවල් මේ ලෝකේ තියෙනවා ඒ දේවල් නිසා අපි පැහැදිලිව රැවටෙනවා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ නිත්‍යසුඛය ආත්මය කියලා දැනෙනවා නම් කෙනෙකුට එතනදම තියෙන රැවටීම ඒ රැවටීම නිසා වෙන්න මේක විශ්වාස කරගෙන යනකොට හදිසියෙම කඩාගෙන වැටෙනවා ඒ කියන්නේ ඒ කඩාගෙන වැටෙන එක ස්වභාවය ඇයි මේ ලෝකය වෙනස් වෙන නිසා ස්ථිරව තියෙන්නේ නැහැ එතකොට මේ වෙනස් වෙන ලෝකයේ අපි ස්ථිරව තියෙනවා කියලා හිතාගෙන ගියොත් අවසානයේදී වෙන්නේ ලැජ්ජාවටපත් වෙන එක. මෙන්න මේ ලැජ්ජාව කලින්ම තේරෙන්න ඕනේ. මිනිස්සු කියලා කියන්නේ හරියට වෙනස් වෙන ස්වභාවයේ තියෙන දේවල් මම ඒක දන්නවා. මිනිසුන්ගේ సంతානවල හට ගන්නා වූ යම් යම් සිතුවිලි තියෙනවද? ඒවා නිබඳව, নিরතුරුව වෙනසකට වාදනය වෙනවා. අන්න ඒ ඇතිවන්නා වූ වෙනස තමයි අපිව සිද්ධ වෙන ස්වභාවයට එන්නේ. එතකොට ඇති පදන් ඒවා නිසා රිදිලා රිදිලා ඉන්න කෙනෙකුට නැවත ඒවා ගැන විශ්වාසය තියාගෙන වැඩ කරන්නට බැරි වෙනවා ලැජ්ජාව තියෙනවා නම්. අපෝ මං ආයතරයක් නම් ආවට එන්නේ නැහැ. කියන ලැජ්ජාව සිතේ ඉපදිලා තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ තනත්තාට හැකියාවක් ලැබෙන්නේ මේ ජීවිතය නිවැරදිව ඉදිරියට අරගෙන යන්න. ඉතා නිවැරදිව ඉදිරියට යන්න හැකියාවක් ලැබෙන්නේ අන්න ඒ වගේ ලැජ්ජාව ඉපදුනොත් ඒ ලැජ්ජාව විසින් අකුසලයට ඉඩ තියන්නේ නැහැ. ඒ ලැජ්ජාව විසින් අකුසලයට ඉඩක් තියන්නේ නැහැ. පොඩ්ඩක්වත් නැගෙන්න දෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඒ දන්නවනේ හොඳටම ලැජ්ජාව තියෙනවා නම් දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ජීවිතේ කතා කරන ලැජ්ජාව කියනකොට ලැජ්ජාව බය තියෙන ළමයි කියලා කියන්නේ. එයා එතකොට මේ සමාජයට ඇවිල්ලා නිකන් ඔහේ ඉඳ ලැජ්ජායි එතකොට වැරදි කරන්න ලැජ්ජායි ඒ වගේ දේවල් කියනවා. ඒ ලැජ්ජාව කියන එක ඇතුලෙන් ක්‍රියාත්මක වෙනකොට වැරදි කරන්න බැරි වෙනවා. ඒ ලැජ්ජාව නැති කෙනාට බොහෝ වැරදි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලැජ්ජාව බය කියන දෙක ලෝක ධර්මයන් කියලා සඳහන් කරන්නේ ඒකයි. ලැජ්ජාව බය දෙක හැම අකුසලයක් එක්කම ලැජ්ජා නැතිකම බය නැතිකම කියන එක හැදෙනවා. ඉතින් ඒකට ප්‍රතිවිරුද්ධව ලැජ්ජාව සහ බය උපදවා ගන්නවා කියලා කියන්නේ අකුසලයෙන් බේරෙන්න පුළුවන් ඉතා ප්‍රබල උපක්‍රම බවට පත් වෙනවා. හරිද? අකුසලයෙන් බේරිලා ජීවත් වෙන්න පුළුවන් ප්‍රබල උපක්‍රම බවට පත් වෙනවා. ඒකින්ද මේ හිරි ඔත්තප්ප කියලා කියන්නේ ඉදිරියට යා යුතු ගමනකට අත්‍යවශ්‍ය වෙන කාරණාවන්. අවබෝධය කරා යනවා නම් අකුසල් එක්ක යන්න බෑ පිටත් මේ. අකුසලය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අවබෝධය කියන එක නැති වෙන්නේ ඇයි අර මම කිව්වේ අකුසලයක් එක මෝහය හැදෙනවා කියලා. එතකොට අකුසලයේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න දැන් බලන්න ඒක හොඳට පැහැදිලි වෙන්නේ අකුසලයේ වර්ධනය වෙනකොට තමයි ආශ්‍රව වැඩි වෙන්නේ. ආශ්‍රවත් එක්ක අවිද්‍යාව වැඩි වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා බලනකොට එතන තියෙනවා මේ ආශ්‍රව. මේ දෙක එකට එක එකට එක ප්‍රත්‍ය වෙනවා. එක පැත්තකින් අවිද්‍යාව වැඩි වෙනකොට තව පැත්තකින් ආශ්‍රව වැඩි වෙනවා. තව පැත්තකින් ආශ්‍රව වැඩි වෙනකොට තව පැත්තකින් අවිද්‍යාව වැඩි වෙනවා. ඒ අවිද්‍යාව වැඩි වෙනකොට ආය ආශ්‍රව වැඩි වෙනවා. ආය ආශ්‍රව වැඩි වෙනකොට ආය අවිද්‍යාව වැඩි වෙනවා. ඉතින් ඒකින්ද ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා අපිට. හැදිලියෝ ප්‍රශ්නයක් තියෙනවා. මේ ලැජ්ජා බය දෙක කියන දේ ඇති කරගත්තේ නැත්නම් අපිට ඔය යන ගමන ඉදිරියට යන්න බැරි වෙනවා ඒ මොකද අර නොදන්නාකම් වැඩි වෙන හින්දා ඒ වගේම අකුසලය අපිව විනාශ කරගෙන නැగిලා යන හින්දා ඒ කියන්නේ හැම පැත්තකින්ම බාධාවල් ඇති කරනවා තියෙන විද්‍ය ගැන උනත් ලැජ්ජාව තියෙනවා නම් නිදියලා නිදියලා නිදියලා ආය නිදියන් ලැජ්ජා වෙනවා. දැන් කාමච්ඡන්දය ගැන ලැජ්ජාව තියෙනවා නම් දැන් අපි හිතමු දුරකථනය ගැනම කියලා. දුරකථනයේ නිකාම් තේරුමක් නැතිව පැය ගණන් බලාගෙන බලාගෙන බලාගෙන ඉන්න සමහර කට්ටියට ඒ බල්ලා ඉවර වෙලා ඉතින් ඒක රිදීමක් වෙන්නේ නැහැ. ඒක පීඩාවක් වෙන්නේ නැහැ. හරිද? සමහර අයට එහෙම නෑ. මේකට අහුවෙලා නිකන් කඩපහරට අහුවෙලා ගියා වගේ ලොකු කාලයක් නැස්ති වුණාට පස්සේ හරියට පීඩා තියෙනවා අපරාධි මම මේ මේ කාලෙම මට කොච්චර ප්‍රයෝජනවත් වැඩක් ගන්න තිබුණාද කියලා අපූර්ව හැඟීම් තියෙන අය ඉන්නවා. ඉතින් එතකොට ඊළඟ සැරේ මේක වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. ඊළඟ සැරේ මේක වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා පින්වත්නි. ඉතින් ඒ ඒ වගේ ලැජ්ජා බය තියෙනකොට නියමාකාර ක්‍රියාකාරීත්වයකට එනවා අකුසලයන් ඒ ඒ තැන්වල ක්‍රියාත්මක වෙන්න යන අවස්ථාවලදී නියමාකාරයෙන්ම ඒ අකුසලයට ප්‍රතිචාර දක්වනවා නැත්නම් ප්‍රතික්‍රියාවන් සිද්ධ කරලා ඒ අකුසලයේ මැඩපත්තර ස්වરૂපයේ තියෙන ඒ ලෞකික ජීවිතයට ඉතාම වැදගත් ලෞකික ජීවිතයේදී ලැජ්ජා බය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බොහෝ වැරදි සිද්ධ වෙනවා. ඒක ආයමතුන් කියන දෙයක් නෑ. ලෞකික අරමුණු වලට යද්දිත් ලැජ්ජා බය කියන එක යහමින් තියනවා නම් ඒ හිත විසිරෙන්නේ නැහැ. නොයෙකුත් ප්‍රතිපදවලට විසිරීලා යන්නේ නැහැ. ඒකින්ද ඊටාම යහපත් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ඇති කරගෙන තමයි අපි ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. එහෙම තමයි ජීවිතයට අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අනාගතයේ යායුතු ඉලක්කවලට යන්න අවශ්‍ය කරන ගුණාංග මේ විදිහට වර්ධනය කරගන්න ඕනේ. ඉතින් හෙට දවසෙත් මෙහි දිගුවක් ලෙස තවදුරටත් අපි මේවා ගැන සාකච්ඡා කරමු. හැම දිනාටම උතුම් යහපත සිද්ධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණය මේ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.